කර්ණී ස්වාමීන් වහන්සේ භාවනා කරන ආස්ථාදී පංච උපාදානස්කන්ධයන්ගේ උදේවය බැලීම යනුවෙන් අදහස් කරන්නේ උදාහරණයක් වශයෙන් ගතොත් වේදනාව ඇතිවීම පැවතීම නැතිවීම Taman විසින් ආબોධ කර ආબોධයෙන් තේරුම් යාමද නමුත් සමාධි භාවනා සූත්‍රයේ අනුව ස්කන්ධයන්ගේ සමුදේ අස්තංගෙම බැලීමේදී නාබිනන්දති නාබිවදති න අජ්ජෝසායතිත්‍ති යනුවෙන් විස්තර වේ.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 තමයි ඉතාමත්ම තාක්ෂණිකව සර්වඥාන්සේ ඉදිරිපත් කරන ක්‍රමය. ඒක තමයි මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන, සම්මස්ත ඥාන කියන්නේ නාම රූප පරිච්ඡේ ඥාන දකින්නේ මැද විතරයි. ආස්වාස්සේ මැද විතරයි, ප්‍රස්වාස්සේ මැද විතරයි. පච්චේ පරිග්ගා ඥානෙට යනකොට කියනවා මුල බලන්න උත්සාහ කරන්නයි කියනවා මේක හොඳටම ආනපාන යාලු කරගන්න.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 ඒ රූප ධර්ම වල පුරුදු කරනකොට වේදනාවල් ආගන්තුකව පැමිණෙනවා. වේදනාව සඳහා වෙනම අරමුණු කිරිලක් කරන්නේ ආගන්තුක පැමිණෙනකොට අපිට වේදනාව දැනෙන එක මැද විතරයි. හට ගන්න නැති පේන්නේ නැහැ නැති වෙන හැටි පේන්නේ නැහැ. නැදානෝ අපි මේක සැප දුක් වශයෙන් කියනවා.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 රූපණ හොඳටම ඊර නගිනවා ඊර බහිනවා කියන එකෙන් පෙන්වන්නේ උදේවයි කියන එක අරමුණ මත වෙනවා නැති වෙලා යනවා කියන එක වේදනාව වලට යනකොට රූප පිළිබඳ හොඳ දක්ෂයාට වේදනාව වර්ගීකරණය කරන්නේ නැතුව බලනකොට සුඛ වේදනාවේ දුක් වේදනාවේ ඇති වෙන හැටි නැති වෙන හැටි දැක ගන්න පුළුවන්.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 ඉතින් ඒකට ඒකම තමයි මේ උදේ වය කියන්නේ සමතේ අත්ංගමේ කියන්නේ ඒකම තමයි. මේ මෙනේ කරන්නේ ඕව තේරුම් ගන්නේ භාවනා නොකරන වෙලාවකද නෑ භාවනා කරන වෙලාවේ රූප ධර්ම වලට සාපේක්ෂව ආස්වාද ප්‍රසන්න සාපේක්ෂව වේදනා අල්ලන්න පුළුවන් සංඥා අල්ලන්න බෑ කියන්න බෑ නමුත් සුක්‍රේ හරි සූක්ෂමයි එක එක හඳුනා ගැනීම ඇති වෙන හැටි ඒ වගේම සංස්කාරات ඒ වගේ විඥානයත් ඒ වගේ ඒවා අර භාවනාවේ හොඳට තේරුම් ගත්තට පස්සේ එදිනදා ජීවිතයේ මතුවෙන කොටත් වහයලා ගන්න නැතුව ඒක ඇති වෙන යාන්ත්‍රණේ නැති වෙන යාන්ත්‍රණය බලන්න භාවනාවෙන් හම්බෙච්ච අත්දැකීමම තමයි එදිනදා ජීවිතේ සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් භාවනා තරම් මේ භාවනා කරන පරියන්කේ ඉන්න තරම් ගැඹුරට දැක ගන්න බෑ. මොසිතු වෙන දේ නම් ඒකමයි කියන එක දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා පටන් ගන්න කාලේ එදිනදා ජීවිතේ ක්‍රියාවලිය වල මේක ඇදී එච්චර සූර වෙන්නේ නැහැ. නමුත් කවදා හරි දක්ෂ යෝගාවචරයක් වෙනකොට යෝගාවචරකම යෝගී ගති ඇඟට බහිනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ දිනදා ජීවිතේ වෙන දේවල් වල වහා කිපෙන ගතියක් නැහැ. දෙයක් දිහා එක සැරයක් බලලා තීන්දුව කරන්නේ මුලමදාක බලන මට්ටමට පොඩි සිද්ධිය පොඩක් ඈත් වෙලා එහෙම නැත්නම් වහා සැලෙන ගතිය නැති වෙලා බලාන සිටීමේ හැකියාව එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සලසුනා වෙන්න වෙන්න එදිනදා ජීවිතේදීත් එදිනදා කටයුතු වලදී සමාජයේ ඉඳද්දී මේ ඉඳුරන් අවදිවතියේදී අර පරියන්කේදී දකින්න විදිහට මේ හැම දෙයකටම මුලමදාග තියෙනවා මුලක්ම දක්කක් තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. කරු ස්වාමීන් වහන්සේ ආශස්වස සංසිඳීමෙන් පසුව ඇතිවෙන සමාධි අවස්ථාව පසුවීමෙන් අනතුරු ඇතිවෙන ඇතිවි පැවතී නැවතී යන සලකුණු මගින් උද්‍යප්පේ ඥානයේ අවස්ථාව හඳුනාගත හැකි බව තේරුම් ගතියි. මේ සලකුණු සමහර විටක තද ගතිය ඇතිවි පැවතී නැතිවි යන බවද ලෙසට දැනේ. මෙසේ දැනෙන්නේ කය පදනම් වූ නම්බර 1 නාම ධර්මද නැත්නම් රූප ධර්මද.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 ඒතර රූප ධර්ම වල තියෙන දේවල් නොදැනී ඉන්න පුළුවන්. ඉතින් මේක කියනවා මිස්ටික්ස් කියලා. මේක කියනවා গুপ্ত ධර්ම කියලා. ඒ මොකද මේ නාම රූප දෙක අතර තියෙන සම්බන්ධතාවය විද්‍යානුකූලව අඳුනගෙන තියෙන රූප රූපමයි නාම නාමමයි. මේ දෙක අතර පුරස්පරයක් වෙන්න බෑ කියන එක.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 ඊට පස්සේ අනුමාන සිද්ධාවෙන් අර සූත්‍රයේ තියෙන එක තමයි මේ කියන්නේ. මේ ආමතුගේ ප්‍රකාර මේ කියන්නේ පහු පස්සේ තමයි ඒකට සාධාරණීකරණය කරන්නේ. ඒකට අහුවෙන්නේ නැති කොටස් ටික සද්ධාවෙන් බාරගන්න. ඉතින් පච්චක්ක සිද්ධාවේදී තමන්ගේ අස්පනා පිට තමන්ගේ කාය සාක්ෂිය ඇතුව තමන්ගේම කැපකිරීමෙන් ප්‍රත්‍යක්ෂ කෙරුවට පස්සේ අනුමාන සිද්ධාවෙන් පුළුවන් ඒක සාධාරණීකරණය කරන්න.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 ඒ නිසා ඒ එන දැනුම දැනුම කියලා කියන්නේ මේකට දැනුමට තේරි බුද්ධිය මොනම විදිහකට කාටවත් දෙන්න බෑ. එයත් ඒ විදිහම පරිශ්‍රණය කරලා ඒ විදිහටම තමන්ගේ ගැටේ තමන් ලියාගත්ත දවසේ යාට එන ඒ නවමු සිලිලාරය තමන්ගෙන් එයාට දෙන්න විදියක් නැහැ. ඒ නිසා මේක හරීම එක විදිහට බලන හරීම අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙනවා.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 ඊට පස්සේ කියනවා අපි ਸਰවඥාන්සේ ගිහිලා කියමු. ඔක්කොමලා ගිහිලා කියනවා සාංශ මේ ගාතපද උපහාසයේ තිසමිතේ සූත්‍රයේදී දේශනා කරා උපවංශයේ විදිත්වාන අන්ත දෙක දැනගෙන මජ්ජිමන්තාන ලිප්පති මැද තේරුම් ගන්නවා. ඒ අනුව ඒකෙත් ඇලෙන්නේ අන්න ඒ මිනිහට මහා පුරුෂයයි කියලා කියනවා. ඒ මනුස්සයා තෘෂ්ණාවට අහු වෙන්නේ නැහැ.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 ඒ නිසා පුළුවන් තරම් භාවනා කරගෙන කරගෙන යනකොට හැකි ඉක්මනින්ම කරන්නේ හුස්මෙන් දෙකෙන් මේ රූප ධර්ම දැනගෙන යනවා අර ස්පේස් එකට. ගිහිලා එතන පදන් වෙන්න ගන්නවා. හරි බරි ගහන්න ගන්නවා. පටල වෙන්න ගන්නවා. මේක තමයි නියම තැන කියලා. අන්න ඉන්නකොට තේනවා ඒක ඇතුලේ මණ්ඩි විඳන ගතියක්.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 විද්‍යාව හරහා දැන් ඔකට පැහැදිලිවම ඇවිල්ලා තියෙන්නේ. සුළු කොටසක්. ඒත් ඒගොල්ලන් තාම නැහැ මේ අපිට ගන්න පුළුවන් විදිහේ ඒ සද්ධාව ගන්න පුළුවන් ගතියක්. ඒ නිසා ඒවුන් හරියට මේ බුදුහාමරෝ කියන විදිහට කුලියට හරක් බරන ගොපල්ලෝ වගේ බත් බැලයට බත් හම්බ වෙනවා මිසක උට පස්ගෝ රස ලැබෙන්නේ නැහැ කියන්නේ. කුලියට හරක් බරන ගොපල්ලට හන්දාට බත් ටික හම්බ වෙන්නේ පස්කෝ රස හම්බ වෙන්නේ හරක් අයිතිකාරයාට. ඌට පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අඳ ඇදහිල්ලෙන් කරන මිනිස්සු ඇදහිල්ල මහත් අකතීරු වැඩක් කියලා කියනවා නිකන් මේ හැම ආගමකම තියෙන එක. නමුත් අපි උපත්ති බෞද්ධකම කියලා කියන්නේ විශාල බූදලයක්. අපිට මේ දකින්නකොට ලොකු ගෞරවයක් ඇති වෙනවා දැන නොදැන අපි මේ අරගෙන යන්නේ පුංචි පණිවිඩයක්. ඒකත් හොඳයි. එහෙම නැතුව නිවන් දකින්න මේක දැනගත යුතුමයි කියලා දෙයක්වත් මේක කොච්චර මූල ධර්ම වශයෙන් දැක්කත් නිවන් නොදකින්න පුළුවන් ගැතියකුත් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ විඥානයේ සංඥාවෙන් පෝෂණය ලැබීමේ භයානක බව ඊයේ රාත්‍රී ධර්ම දේශනාවට කවදද පැහැදිලි විය. ගෙදරකොස් තනිය භාවනා කේතුවේ මෙවැනි උපක්ලේශය පහළ වීමට පරිසෙන් ගැළවීමට කුමනාරකින් හැසිරිය යුතු ගැන තවදුරටත් විස්තර කර දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. ආවුණාට කමන්නේ උපක්ලේශයන් වල ටිකක් ආවට කමන්නේ. කන ගත්ත කන තරමට පනිෂ්මන්ට් එක හම්බ වෙනවා. يعني අපි දන්නවනම් මේ මේ බත් තෙලක් වළඳ දෙනකොට මේ මාළුව නරක් වෙලා තියෙන කියලා හිතමු. වැරදිලා හරි එක කැවෙන ප්‍රමාණයට බඩ එකක්ම එනවා. දැනගත්ත පස්සේ ඒක පොඩ්ඩක් අයින් කරලා ඔය පින්ඩ පාත යනකොට හම්බ වෙනවා. ඉතින් කවුරු කවුරුත් ඊරැවුවේ පිටිකන්නේ බෙදන්නේ. ඉතින් එකක් දෙකක් නරක් වෙනවා. හැබැයි බෙදන්නේ පුදුමාකාර සද්ධා වෙන්නේ. ඒ ඔය නිසන් වනේ දන්නවනම් ඒ වෙලාවට මම මේවා කියනවා කියලා රට ගිහිල්ලා බනිනවා. රෑ 12ට පටන් ගන්න ලුණු කපන්නේ. අල තම්බන්න. ඔය ලුණුයි අලයි දෙක කපපු තම්බපු ගමන් විස බීජ එකතු කරනවා. ඊට පස්සේ දවල් 12ට තමයි වලදාන්නේ. දවල් 12 වෙනකොට වලදාන්නේ. මොකද වෙන්නේ කියලා හිතන්නේ හදන දේවල් වලට. ඒ මිනිසුන්ට අපි කියනවා කර්මා කරලා උදේ නැගිටලා බත් වේපම් බෑ බෑ බෑ. බුද්ධ පූජා තියන්න ඕන නම් හැම අර වෙනකොට හීල් දාන්න හදන්න ඕනේ ඊට පස්සේ ඊට ඒ අතරම නිසා හැන්දෑවෙම පොල් ගන්නවා. ඊට පස්සේ හැන්දෑවෙම ලුණු කපනවා. අල තම්බලා තියලා උදේට වක් කරනකොට අල හොද්ද නානුවක් කරනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඒක කරන්න තියෙන්නේ පොඩ්ඩක් ගහන බලලා හිමීට අර කාටවත් තේරෙන්නේ නැතුව පාත්‍රය පැත්තකට කරලා වන්දන එක තමයි කරන්නේ. ඒ බුරුමේදී වෙස්යා මොකද්ද සුවිජිනිකායේ නායක හඳුරෝ හරිම ප්‍රතිපත්ති කරපු හඳුරු නම ඔය මහසි සඩෝ ඔක්කොමලා ඒ නිකායේ ඒ ශාංශේ වැඩි පිරිසක් එක්ක අසුරක් නැතුළු බොහොම තරසුන හඳුර සාමණේර නමක් එක්කලු උපස්ථානෙ ඉන්නේ ඉතින් ඒත් මෙහි වගේ තමයි උපාසකම්මලා එනවා ඇවිල්ලා ඒ කුස්සිය තියෙන මේ පන්සලේමයි හරි ගසලා අර ශාංශේ පිටරක් බැදලා දීලා තියෙනවා ඒ අඳුරේ භාගයක් කාලා ඉතුරු කරලා තියෙන ඉතුරු එක කාලා සාමණේරයා කටේ තිබ්බ ගම වමනේ කරා බලනකොට ඒක තම්බලා තියෙන දොඹ තෙලේ. පොල් තෙලේ ඉඳලා දොඹ තෙල් දාලා හදලා තියෙනවා. උපාසකම්මට බය වෙලා දැන් හාමනීරයාට අර කාපු ගමන් තිත්තරයි මේකට ආව වමනේ කියලා තියෙන දුවෝනේ කියලා උපාමද ගැවලු ස්වාමීන් වහන්සේ දැන් උපාසේ භාගයක් අහලා ඉන්නේ මොකද කියලා. නෑ මං අදිස්ථාන කෙරුවොත් මේක තිත්ත වුණාට හදපු හිත බොහෝම සද්ධාවෙන් පැනිරහවෙච්ච හිතක් නේ කියලා වෙලපයි කිව්වා. ආ ලොකු දුඹ තෙල් කියලා කියන්නේ බොහොම විස අමුතුම තිත්තක් ඒක ගන්න පහන් පත්තු කරන්න වගේ දෙයකට. ඉතින් ඒ බෝතලේ දාලා තියෙනවා. ඒ වඩ නැහනේ. ඉතින් ඒ නිසා ඒ උපක්ලේශ ටිකක් ආවට කමන්නේ නැහැ. අපි දන්නවා මේක වැරදිලා තියෙන පාස්කම්මද. හැබැයි ඒ ලොකු හමුදු දන්නවනම් පොඩි හමුදුන්න කියනවා මතක නැති වෙන්නේ. පොඩි ආමතු බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩි ආමතු කාපු ගාම බක් වමනේ දැන්. ඒ වගේ කොයි උපක්ලේ හිුණත් කාලා තියෙන මේ සංසාරේ කාපු නැති මොකක්වත් නැහැ. මේ තැනකට රැයෙන කාලා තියෙන නිසා බය වෙන්න එපා. කනකොට වාත්තල් ගන්න දැනගන්න එක විතරයි විපස්සනා කියන්නේ. මඩමයි කන හරියක් කන්නේ. විපස්සනාවේ කියන එකම දක්ෂකම දැන් මෙච්චරක් මඩ ගොඩක් බඩේ කියන එක දන්නේ එක විතරයි. මෙතෙක් කල් කෑවා දන්නේ නැහැ. වාත්තල් ගන්න දන්නේ දැන් දන්නවා. නිසා උපක්ලේ වලට බය වෙන්න එපා. ඔය බොරු සෝබන කියලා කියන්නේ තන්නේ කරව පක්පේහ තමයි. මේ සුඛභෝගීත්වය කියලා කියන්නේ පාරිභෝගිකත්වය කියලා කියන්නේ දැන් තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ මේ මමාපෑම කියලා කියන්නේ ඔය එක්කෙනෙක්වත් තියෙන මමාපෑම නොකරන කෙනෙක්. හැම කෙනාම රඟපෑමක් නේ කරන්නේ. එහෙම හොඳට රෝල් එක කරනවා.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 ඒගොල්ලෝ මේ කලිසමෙන් බැලලා ඉන්නනේ කතා කරන්නේ. මම කෝ එකක් වන්නේ හැබැයි මට එකක් තියෙනවා මේ මෙච්චර මේ සංකල්පෙට මේ නම දානවා කියන එක විතරම මම කල්ලාලි ඉගෙන ගන්නවා කියනවා. ඒක නැති උනට ප්‍රශ්නේ නැහැ කියනවා. නෑ එහෙම කිව්වහම ඒක ඔක්කොම තේරි ගන්න දෙයක් නැත්තේ නෑනේ. මේ එහෙමනම් මොකටද තීර එකක් තියෙන්නේ කියලා. මම කියන්නේ මේ මෙන්න මේ සංකල්පෙට මේ නම දානවා. මේ නම් කල්පෙට මේක දානවා. සංකල්ප අඳුර ගන්න ඔතෙන් යන්න ඕනේ. ඒක මම දන්නවා. ඒකට මේකයි දාන්න කියලා දැනගත්තයි කියලා. ඊට පස්සේ මම කෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම පොලිටිකල් සයන්ස් කරලා තියෙනවා.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 අපි දන්න දෙයකට කිතියෙන් සාකච්ඡා කරලා මෙන්න මේකට මේ නම දානවා. මේකට මේ නම දානවා කියලා නොමෙන් කල්චර් එක ඕනේ. ඒක නෙවෙයි වැදගත් මේ වර කියන කියන බණේ තේරෙනවද කියන එක. ඒක තේරෙන්නේ නැත්නම් නම් හුවට වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මම දැනගත්තාම එකම ලාභය සිද්ධ වෙන කොමියුනිකේෂන් ස්ට්‍රේටන් වෙනවා. ඉච්චර වෙන මොකක්වත් නැහැ. තාතර කාතර කියනකොට කම් ට්‍රාන්ස්ෆර් කරනකොට මෙන්න මේක වුනේ කියලා බඳුරට ගහ ගහින් නැතුව කෙලින්ම හවට ගහන්න පුළුවන් එච්චරයි. ඔය තියරි වල වෙන්න මොනම දෙයක් නැහැ. ඊටදී බොහෝ වටන එක ක්‍රියාත්මක කරලා අපිට හම්බෙන මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ඒ නිසා මම මේ කතා කර කර හිටියේ මේ උපක්ලේශ ගැලවීමට කුමාරයිතුන් හැසිරිය යුතුද?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 එතකොට ඒක ඒ හේලි කිරීමෙන්ම අපි පාපොච්චාරණ කියලා වචනයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කවුන්සලින් කියලා එන්න මොනම තැනක එකක්වත් නැහැ. කාරණාව හරියට කොමියුනිකේට් වෙච්ච ගම නැතිලා නේද? උපක්ලේශුණු හොඳට අවදිින් ඉඳ පස්සේ උනක් තමයි දැනගන්න පුළුවන් නම් ආය කවුරුද ධර්ම සාකච්ඡාවක් කියනකොට මෙන්න මේක මම මෙහෙමයි යද්දැක්කේ කියලා හෙලි කරනකොට ඒක ලොකු ධර්මෝජාවක් කරන් දෙනවා.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 ඒ නිසා මෙතනින් ඒ සම්මසන ඥාන බලව උදේ බලව තරුණ උද්‍යප්පේ ඥාන බලව උද්‍යප්පේ ඥාන වලදී කාංකා විතරන විසුද්ධි මග්ගාමක ඥාන දර්ශන විසුද්ධි කියලා බොහොම වැදගත් විසුද්ධි දෙකක් සිද්ධ වෙනවා මේ ලෝකයේ පිළිබඳව තියෙන සැක සංකා සියල්ලම කෙලස් අපි ඥානික ලොකු ඥානයක් කියලා අපි සාමාන්‍යයෙන් සම්මුති ලෝකෙ ගත්තොත් ලෝකේ ඕනම වෙලාවක ලියාපදිංචි කරනකොට කසාද වැඩි ප්‍රමාණයක් දෙක කසාදන සඳහා ඉල්ලීම් තියෙන හැම වෙලාවෙම.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 උනේ මේකයි. ඉවරයි. අපිට තමාව දෙන්න බැරි වැරද්දක් කරා. වැරද්දක් කියලා තියෙනවා. එයා පිළිගත්තා වුණා සතාවම ඉවරයි. ඊට පස්සේ ෂේක් කෑන් කරා වැඩි ඉවරයි. අනිත් මිත්‍යාංග අතර කොච්චර ඇලිගලි වාසිය කරත් කවදාකවත් රෙක්ටිෆයි වෙන්නේ නැහැ. කවදාකවත් හාගිස්සන්නේ නැහැ. ඉතින් බැක්ලොග් එකක් එකතු.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 මේකින් එකට මාරු වෙන්න පුළුවන් කියනකොට අපි පරමාර්ථයට සූදානම් වෙනවා. ඒකට පුළුල් මනසක් අවශ්‍යයි. පළවෙනි අවස්ථාවේදී නාම රූප වෙනකර හඳුනාගත හැක මතක් වූ දේ රූපයක් වශයෙන්ද ඒ දැනගන්න හිත නාමයක් හඳුනාගත දෙක අනෝ නාම ධර්ම හැඳිනේ හැකියවද රූප ධර්මය හඳුනාගත නොහැකිය. කර්මයන් පහදා දෙන්න. මේක මේ එච්චර ලීසි නෑ පැහැදිලි කරලා දෙන්න. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට මේක පිළිගන්න එක තමයි ඔය ප්‍රසාද සද්ධාවෙන් නෙමෙයි මේක පිළිගන්න වෙන්නේ. ඕකප්පන සද්ධා බැසගත් සද්ධාවකින් පිළිගන්න වෙනවා. මම දැන් මෙතන කියන උපමානයේ පමණක් නාමසා රූප මාරු වෙන්න පුළුවන්.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 ඉතින් ඒ නිසා මේක මම හිතනවා අද රාත්‍රියේත් මම මේකම ගහන්න හිතානේ. ඒ පැටියටම භූමි තෙල් ටිකක් දාලා ඒකට හුත්තට අනලා තියලා යන්න පුළුවන්. ඒ මොකද මේ මේ කාට කාටත් ටිකක් ටික රිදිලා තියෙන බව පේනවා. කාට කාටත් ටිකක් රිදිලා තියෙනවා. ඔක්කොම මට විසඳලා තියලා යන්න බෑ. මට පොඩ්ඩක් අවුල් කරලා තියලා යන්න පුළුවන් අනාගන්න. අනාගතතර වාසේ කක්කිය කනාගාමි වෙනවා. කක්කිය කනාගන්න. භාවනා කිරීම පටන් ගැනීමේදී කායික සහ චෛසික සාධක සමග මහත් පෑමක් තරමින් හිත එකලස් කිරීම සඳහා උත්සාහ කරනවා. මහත් උත්සාහයෙන් පසුවද අරමුණට හිත යොමු වී හිත ඒකාග්‍රතාවයේ ස්වභාවය ප්‍රපිනවා.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 ක්ෂණ සම්පත්තිය තියෙන්නේ ආධ්‍යාත්මයේ පමණයි. ඒකේ මොන જાති කැටුණා ක්ෂණ සම්පත්තිය දෙනකොට ඒ මනස ආධ්‍යාත්මයි. ඒකට දෙවියද, බ්‍රහ්මයේද, කතෝලිකයේද, මුස්ලිම් මොකක්ක ප්‍රශ්නයක්. ඉන් එපිටට ගිය හැම වෙලාවෙම බාහිරේ තමයි. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ පැනපු ගමන් හැබැයි ඒකේ ලාභයක් තියෙනවා මම දැන් පැනලා ඉන්න බව දන්නවා ඒතර ලාභයක්. මම දැන් බාහිරේ ඉන්නේ බාහිරේ බව දන්නවා. ඒක කල්යන සත්පුරුෂය ගතිය. හැබැයි එයා ඒක අනුමත කරන්න අගය කරන්නේත් නෑ නම්බුකාර කරන්නේත් නෑ. හැකි හැම වෙලාවෙම ආපහු බලනවා. හැකි තාක් දොරට මම දැන් මෙතෙන්ට යනවා. ඒක මේ කලාවක්. ඒක විද්‍යාවක් කරන්න බෑ. ඒක දින ජීවන චර්යාවකින් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර නික් කෙලස් තියෙන තැන ඉඳලා නික්ලේශී තැනට බාහිර ගලපෙන හිත, ගැලපෙන හිත. හැකි තාක් දොරට මම දැන් මෙතන කියන තැනට ක්ෂණ සම්පත්තියට එළවලා තියාගෙන ඉන්න එක මොකද්ද හොඳ උපමාවක් කියන එකට මේ දුවන ආශ්‍රයේ කොට අලුපුල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියන්නේ.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 මේ වගේ පුංචි දෙකින් සතුට වෙන්න ඉගෙන ගන්නවා. නිවනයි, අභිඥයි, ධානයයි නරක නෑ. නමුත් මේ එක චිත්තක්ෂණේ සතුට කරගන්න පුළුවන් නම් මුළු සේරම අභිඥා ඔක්කොම ওই චිත්තක්ෂණේ පැවැත්ම තමයි. මේ ඊගා චිත්තක්ෂණේ තේන එකේදී ආයෙත් කෙලින් කරගන්න. එතකොට ලේසිත් ඒක මේ කියනවා සමග්ගානන් තපෝසුකෝ කියලා භාවනා කරන්න අතර සමගිය තියෙනවා නම් ඒ චිත්තක්ෂණ පවත්තන එක පෞද්ගලිකවක් ලේසි පොදුවක් ලේසි.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 ප්‍රස්වාසය හොඳට බලන්න හොඳට ප්‍රස්වාසය උග්‍ර විලාජි බලලා ගෙවෙනකම් බලන සුළු තප්පර දෙකක් ඇතුළත මෙච්චර හොඳට තියුණු ප්‍රස්වාසය 100 100ක්ම ගෙවිලා. අපි කොච්චර බයද කියනවනේ ඉතින් බලන්න බයයි. ඒක තමයි අසල ආසව ප්‍රසව දෙකම ගෙවීම මාර්ගෙමත් වෙන්නේ. ඒක ටිකක් මැක්‍රෝ ලෙවල් එක තමයි.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 යම්කින් යම් යම්පන අනිත්‍යං තං සුඛං වා දුක්ඛං වා. මහණි යමක් අනිත්‍යද සතත දුකද කියලා ආපු හැම තැනම ත්‍රිපිටකය කියලා තියෙන දුක්ඛම් බන්තේ. වෙනස් වෙන සුළුකම තමයි මේකේ දුක. ඉතින් ඒ වෙනස් වෙන සුළු ඒ දුක් වෙන සුළු දෙයක් මම මේක මගේ මේක මගේ ආත්මික සාරයක් තියනවා කියලා ගන්න වටිනවද කියලා අහනවා.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 හරියටම එකින් එකට වෙන් කරන්න බෑ. ඒක නිසා මේ දල සැලසඳීමක් තමයි කරන්න පුළුවන්. විලා යනවා සෑහෙන්න. සබ්බකාය පරිසංවේදී යන පාතාද නිසා කර්ණා ඉල්ලා සිටුනේ. ඉතින් මේක පිටිපස්සට පිටිපස්සට යන්න ගියාම කොච්චර කතා කරවත් ඉවරයි. මේ හැමදාම බන හයටම කියුවා. ආයෙසෙල පෑනක් තියෙන නිසා කොලයක් තියෙන නිසා ලියලා දාන්න. ඒ නිසා මම කියනවා මේ ඔකා මෙයා අපි ආම් වෙලා පරණ බන බන ටිකක් අහගන්න හැම එකේදීම කියලා දීලා ඇති. පොඩ්ඩක් නැවතිලි අහගන්න. එතකොට එහෙම නැත්නම් කම්මැලි හිතනවා මේ එකම දේ නැවත නැවත කියනකොට අර එන එනර්ජි එක එන්නේ නැහැ.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 ඒ මගෙන් අහනකට වැඩිය කරන එකයි තියෙන්නේ. මන්දියා බැලුවට නම් මං හිතන්නේ හොඳ ආදර්ශයක් හම්බ වෙයි කියලා ඉදින්ද වැඩලි මං සතියින් ඉන්න බව පෙන්වන්නේ නැහැ. මම ජොලියේ ඉන්නවා. හැබැයි ඒක නෙවෙයි ඉතින් මාව අනිකවනේ කරන්න යන්න බෑ කියපු දේ බුදුමහා හාමුදුරු කියපුවම කියනවලු මම කියන දේ කරපන් හැබැයි කරන මම කරන දේ නම් කාටවත් කියන්න එපා. බණ කියලා ඉවර වෙන මම මේ කියන එක ওই විදිහටම කරන්න මම කරන එක එහෙම කාටවත් <laughs> කියන්න එපා කියලාලු. ඒ තරමටම මේ බණ ප්‍රත්‍යක්ෂයි. ඉතින් මන්දර මේ ප්‍රශ්නෙට ඔක්කොම මම මල්ලෙන් ගහන එකයි කරන්නේ. මොකද මේවා අපි සාකච්ඡා කරපුවා.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 ඒකවා මේකේ ඉන්න මිනිස්සු මොකටද ආවේ කියලා හිතනවා. දානකොලෙත් කතා කරනවා, නානසලත් කතා කරනවා හැම තැනම කතාව. මේකද රිට්ටිටයක් කරන්නේ. හොඳ වෙලාවට එදා හන්දාවේ මේ එක්කෙනෙක් ඇහුවා ඒක ගියාම කොහොමද සත්‍ය පවත්වන්නේ කියලා. ඒක ප්‍රධානම දේ රකින්න තියෙන එකම ద్వාරයයි වචී ద్వාරය විතරයි. අනිත් ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ අපිට. කායද්වාරයෙන් හෝ මනද්වාරයෙන් කවමදාක මොන ප්‍රශ්නක්වත් නැහැ. එකයි තියෙන්නේ. බලන්න කොච්චර අමාරුද කියලා රිට්‍රීට් එකේ ඉඳලා රකින්න. කියන දවසේ මම ටිකක් සැරට කතා කරපු නිසා පහුවෙන් දැලි කරන ඔබ වහන්සේ කර වචන ඇහුණාට පස්සේ මට ලොකු සාන්තියක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒක තව පිටරට කෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ මනසන මේ ලංකාවේ සංස්කෘතියද කියලා හුවා මේක. කච්ච කචි. වලක් කන්න බෑ. කපුටගෙත් එහෙමනේ. කණ්ඩ මොනවාද හමුණාට පස්සේ කා කා කා කා කා කා කා කා තමයි. හොඳයි ඒක කියන්නේ සාහොඳ මේ මොනද අර කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙනවා හැමදේම හදා බෙදා ගන්න එක හොඳයි. මගෙන රිට්‍රීට් එක කියලා කියන්නේ අපි අධි කුසලයට යනවා මිසක ලාමක කුසලයට තටා කියන තන. අධි කුසලයක් කරන්න තියදී මේක කරන්න හදනවා කියලා කියන්නේ එනිසා ඒක මේ මේ කියන උපදේශේ කොතෙන්ද වළංගු කොයි කාලෙද වළංගු කාටද වළංගු නැතුව උපදේශ දෙනවා පස්සේ ඒකට මේක දාගන්න යන්නත් එපා.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 උත්සාහයක් කරලා බලනවා විවිධ විවිධ සැලකිල්ලක් සලකන්න. අනික අයටත් විවේකේ දෙනවා. ඊට පස්සේ මෙහි ඉඳලත් එපා ටෙලිෆෝන් කරන්න. මෙහි නැති කෙනෙකුට කතා කරන්නත් එපා. ඒත් අහලවල තන සාද ධර්ම කාරණාවක් කාමරය ඇතුලේ කතා කරලා කමක් නැද්ද කියලා. ඕනේ නැහැ. ඒ මොකද මම හරියට මේ වෙලාවේදී පාවිච්චි කරනවා ඒ උපමාව ගොනික සිස්ටම් එක. ඒකෙදි ගිය හැම කෙනාම හරි පුදුමාකාර විදිහට සතුටකටපත් වෙනවා. මේ ළඟදිත් මම කතා කරපු එක සාංශ වචනයක් කතා කරද්දී මිනිහෙක් මරුවා වගේ කියන. ආයෙන ඒ යෝගාචර කණින් ඇදලා අල්ලලා එළියට. ඒ තරමට මේක පොවනවා. එපාම කියලා. ඒක සර්වචන්නාංශය එහෙම කියලා නේද? සර්වචන්නාංශය ඒ වගේ කතා නොකර ඉන්න සංඝයාට නීතියක් පනවලා තියෙනවා. වස්පවාරණ කරන දාස කියලා කතා කරපම්ම කියලා. මධ්‍ය ප්‍රතිපදාවට අවිල්ල තියෙනවා. ඒ කියන්නේ නිතරම කතා කරන්න කියන එක නෙමෙයි. මොනේ ප්‍රතිපදාව දරුවෙන් සාගය කරලා තියෙනවා. නිස්සද්ද භාවයත් හරියට අගය කරලා තියෙනවා.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 වෙනස් කරලා කැමති නම් පැවිදි වෙලා භාවිතා කරනවා ඒ භාවනා කරන්නේ අර තමන් අර කාම ලෝකෙන් පරිබාහිරව ඇවිල්ලා දැකපු දේ ෆුල් ටයිම් දාලා කරන්න. ඉස්ලාම ඕන කරන්නේ ආශ්‍රවය ආශේවනය ආශේවනය කියලා කියන්නේ මේ ලෝකෝත්තර ධර්ම ඇසුරු කර බැලීම. නික යන්තම් ඉස්සලා හඳුනා ගැනීම. ඒ ටික තමයි මේ සෝවාන් මාර්ගයේදී හිට වෙන්නේ. ඊට පස්සේ තමයි යා තාගත්‍යක හරියට දැනගෙන සැලසුම් සහිතව යන්නේ. ඒ ටිකට කියන්නේ භාවනා කරනවා කියලා ඒක සත්‍යපත්තහන සම්බන්ධයක් නැහැ. ඒ වචනේ අර්ථය තමයි ගන්න තියෙන්නේ. පිළිබඳ සූත්‍රයේ දක්වා ඇති පරිදි අනිච්ච සංඥා අනත් සංඥා ආදීද වැඩිවීමට කරුණු අවබෝධ කර ගැනීමට හේතු වෙනව නේද? මේවා භාවනාවත් නිතර නිතර අවබෝධයෙන් කියවන විට හිත සංසුන් බව පෙනේ. ඇත්තට මේවා සංඥා. අනිච්ච සංඥා අනත් සංඥා සූත්‍රමය ඥාණයෙන් විතරයි ඒකට යන්නේ. චිත්තාමය ඥාන හේතු වෙනවා. නිකන් දැනුමක් තියාගෙන ඉන්නවා. භාවනාවේදී තමයි අනිච්චානුපස්සනාව අනිච්ච ලක්ෂණය අනිච්චානුපස්සන ඥාන කියන තුනේ ඉන්නේ භාවනාවේ.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 කවදාකවත් කතාවක් බලන්න බෑ. කාටුන් ෆිල්ම් එකේ හරි ගානට ස්පීඩ් එකක් තියෙන එක තමයි ඇනිමේෂන් එක පටන් ගන්න. නමුත් කාටුන් ෆිල්ම් එකේ හිමීර දැම්මොත් එimhe ඇනිමේෂන් නැහැ. නිකන් ඉරිකැලි වගේක් විතරයි තියෙන්නේ. පුතුම හිතනවා මේකෙන් අපි කතාවකුත් දක්වන්නේ දෙයක ස්කෝප් මොනවාද මේ සුභවාදී අසුභවාදී කතා මොකුත් නැහැ.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 අපි ධර්ම ක්‍රමයටත් ඒක ඔය චිත්ත වීදි eh, වලට දාලා පෙන්ලා දීලා තියෙනවා. ඒ තමයි එකම සන්දර්භයේ විවිධ පැති වලින් කියන ක්‍රම තමයි. චිත්ත විචක්තා සුළු කාලයක් ඇති වී නැති යන නිසා ඒ තුළ ඇතිවන සිත ඊටත්වදා වේගයෙන් ඇති යන බව කියව නිසා අපිට සත්‍ය පිහිටවිය කාලාන්තරයේ චිත්ත වීදිය ගණනාවක් ගතවන කාලාන්තරයක්සේ පෙනේ.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 ඕවා තමයි ඒකේ අත්‍යවශ්‍ය ආප්ත ප්‍රදේශ. ඒ නිසා බහුවචනේ දාන්න බෑ මේක. මම දැන් මෙතන කියන સંદર્ભය තුළ පරීක්ෂා කළ බලන්න පුළුවන්. මෙම ක්‍රියාවලියේ පාර්ටිසිපේට් කෙනෙක් නොවි ශක්තිය මූල ස්වභාවය දැන සත්‍ය විපස්සනාදී සියුම් සීල රූප කෙවි ගොස් ඇති වී නැති වෙන නාම රූප සම්බන්ධ කෙවි ගොස් සීමාවක් නොපෙනෙන සාගරයක් වෙන තත්ත්වයකදී සියුදු වේ යයි සිතීම නිවැරදියි පහදා දෙන මෙන් ඉල්ලා සිටිනේ මේ தත්ත්වයේ හිද්ද වෙන්නේ අනිදස්සන විඥාණයට පමණයි. එහෙම නැත්නම් අපපතිත විඥාණය පමණයි. මේකවත් දකින්න විඥානයක් තියෙනවා නම් ওই දකින්නේ ඇත්ත නෙමෙයි. ඔය දකින්නේ ඇතර කිට්ටු තනක් මිසක් නියම ඇත දකින්නේ විඥානේ නැති වෙච්ච වෙලාව. විඥානේ හැඳිලා ඇවිලා යනවා. කාබාසිනිය වෙලා යනවා. අන්න එදාට දැක්කත් ඇති වැඩකුත් නැහැ.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 ඒක නැත්තම් යටින් බලන්න. සම්පූර්ණ ඒ වගේ බය ඕනම දෙයක්. පොත එකක් අරගෙන බලන්න සම්පූර්ණම වෙනස්. ඒ වගේ තමයි මේ භාෂාවේ එක එක පැති වලට යොදලා බලනකොට එකම સંદર્ભය බුදුමාකාර පැතිකඩ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක කලින් තු ඒක අපේ මොකන්ද කියන්නේ?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 මම ඒකයි කිව්වේ පළවෙනි දවසේ සතිපට්ඨානේ සතිය පිළිබඳ විතරයි අපි ඉස්සර කරන්නේ මේ අනිකුත් භාවනා ක්‍රම ගත්තොත් එතකොට වෙන්නේ මේ මූලික තේමාවෙන් අතුපතර විහිදෙනවා. මම උත්සාහ කරන්නම් ධර්ම දේශනාවේදී අවශ්‍ය වෙලාවක මේක සම්බන්ධ කරන්නේ නැත්නම් බුද්ධානුස්සතිය වඩන්න කොහොමද මරණානුස්සතිය වඩන්න කොහොමද කියලා කිව්වොත් නරක දේවල් නෙවෙයි.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 වශයෙන් ස්ථාවර වීමේදී පැනනකුණක්ද ඇතර මහායාන තේරවාද කියන්නේ ආගමක් වශයෙන් ස්ථාවර වෙනකොට වෙදිච්ච අතුවිහිචු විහිදී යෑමක් ඉතින් ඒක මේ සමාජගත වෙනවනේ සමාජගත වෙනකොට නිබ්බාන පට සංයුක්ත ශුන්‍යතා පට සංයුක්ත මිනිසුන්ට ඒක තේරෙන්නේ නැති වෙනකොට ඔය පූජා විදියට යනවා මේ දෙකේම තියෙනවා බෝධි පූජාව හුඟක් වෙලාවට ලංකාවේ විතරයි තියෙන්නේ.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 යථාභූත ඥානය හා විපස්සනා වෙනස පැහැදිලි කරන්න දෙකම එකමයි. ඒකට සම්මා දර්ශනේ යථාභූත ඥානයේ ධම්මට්ඨිතිය පච්චේ පරිග්ගා සප්පච්චේ පරිග්ගා ගොඩාක් නම් වශයෙන් කියනවා. නමුත් මේ යථාභූත ඥානයේ විපස්සනාවට පදනම් වෙනවා මිසක් ඊට පස්සේ තමයි යථාභූත ඥානයේ හරහා තමයි විපස්සනාව ගොඩක් විහිදලා යන්නේ. නමුත් විපස්සනාවේ වැදගත් සම්දිස්ථානය තමයි යථාභූත ඥානය. මේ පාර රිට්‍රීට් එකේ කට්ටිය ගිය පාරවලට වගේ ගොඩක් සද්දෙන් කතා කරන්නේවත් hina වෙන්නේ hina වෙවි ඉන්නේවත් නැහැ. ඉතින් එය අගේ කිරීමක් වශයෙන් මෙහි සඳහන් කිරීමට හිතුණා. බොහොම පිං. සර්වන් සාරණයි. ඒක ප්‍රකාශයක් සන්තෝෂ වෙන්න ඕනේ. ඒ මොකද මම තමයි මම හිතන්නේ වැඩියෙන්ම hina වෙන සහ වැඩියෙන්ම කතා කරන්නේ. ඉතින් ඒක තමයි මට ගෙවන්නේ ඒකට. මම ඒ කියන්නේ මම මේ ඉන්නේ ඒකට. මගේ මට තියෙන භූමිකාව ඒකයි. ඒ නිසා මට හරි ලැජ්ජයි කවුරු හරි කතා කරනකොට මොනවාරි කියන්නේ.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 ලියන කට්ටියක් ප්‍රශ්න පත්‍රය කියන දෙන්නට ප්‍රශ්න පත්‍රයේ වඩ වග කියන හැටි දෙවිදියක් කියන. ඉතින් පරීක්ෂකයාත් ප්‍රශ්න පත්‍රය කියවට එයා ඒකට වග වෙන්නේ නැහැ. එයා ඒකෙන් අගේ වෙන්නේ නැහැ ප්‍රශ්න උත්තර ලියන කෙනායි. දැන් ප්‍රශ්න පත්‍රය හදන කෙනායි උත්තර ලියන කෙනා එකම ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වුණාට සම්බන්ධ වෙන්නේ සම්පූර්ණ වෙනස්කමක්.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 ඒ නිසා ඒ නිසනවනේදී හරි ආසයි අපිට මේ විදුලිය පාවිච්චි නොකර ඉන්න. ඉලෙක්ට්‍රිසිටි ගන්න නැති වෙන්නේ. නමුත් මං ඉන්න කාමරේ විදුලිය තියෙනවා. ඉතින් කවුරු හරි ඉල්ලපුවාට පස්සේ මම කියන්නේ මට හා කියන්නත් බෑ කියන්නත් බෑ මොකද මම පාවිච්චි කරනවා. නමුත් ඒ නිස්සාරණවනේ අපි එනකොට තිබුණ ඉදිරියට කියලා මැරෙන.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 දැන් ඊට වඩා බොහොම සූක්ෂමයි. චිත්‍රපටිය දකින්නකොට චිත්‍රපටිය චරණ චිත්‍රයක් බවට පත් වෙන හැම සයාපට දෙකක් අතරම අන්ධකාරයක් වැටෙනවා. එහෙම නැත්නම් චිත්‍රපටියේ චරණ චිත්‍රයක් වෙන්නේ නැහැ. නිශ්චල ඡායාවක් වෙන්නේ. නමුත් අපි කවදාකවත් අන්ධකාරය දකින්න හරි දීතිරි. නමුත් ප්‍රොජෙක්ට් එක බැලුවොත් හොඳටම පේනවා එක එක එක ෆ්ලෑෂ් එකක් දී ඊට පස්සේ අන්ධකාර ෆ්ලෑෂ් එකක් දී ඊට පස්සේ තමයි ආයෙත් ෆ්ලෑෂ් එකක් දෙන්නේ අතරමැද තියෙන වෙනස්කම හිත හදා ගන්නවා කියන්නේ.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 ඒක දකින්න ඉසල ආස්වාසේ ආස්තිකත්වය දැකලා තියෙනවා ආස්තිකත්වය දැකලා හොඳට බලන ඉන්නකොට ආස්තිකත්වයට පදම් වෙන්න වෙන්න වෙන්න නාස්තිකත්වයට හිතියක්. ඒක නිසා ඒක බරක් කරගන්න එපා. ආස්වාසිය ඇතිපැත්ත බලන්න බලනකොට ඔතෙන්ට ඉබේම ගෙනියන එක බුදුරජාණන්සේ දන්න දෙයක්. ඊයේ රාත්‍රියේ ධර්මදේශනාදී ඔබ වහන්සේ දේශනා කළ ඉන්ද්‍රියට අදාළ නො විඥානය හා ආවනිදස්න විඥානය දෙකම දෙයක්ද නැහැ.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 සාහුරු කරගන්න ඕනේ. වෙන්නේ හැබැයි ඒක සෙකන්ඩ් නේචර් එක කරගන්න. ඊට පස්සේ තමයි අනිදස්සන විඥානේ අපිට කලහයක් බාටපත් වෙන්නේ. බුදුරජාණන්සේගේ දේශත්ත ඥාන විස්තර සඳහන්ච්ච කොමන සූත්‍ර සංග්‍රහය පහදා ගැනීමෙන් ගෞරවණීයලා තියෙන මේකට සූත්‍රයක් වශයෙන් නෙමෙයි මේක තියෙන්නේ පරිසම්පදා මාර්ගයේ ඒක සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරපුවක් විතරයි කියන්නේ කුද්දක නිකායේ සංග්‍රහ වෙලා තියෙනවා පරිසම්පදා මාර්ගයේ ඥාන කතා කියලා ඥාන කතා කියන අර බනිස් වගේ එක නෙවෙයි 72ක් පෙන්නලා තියෙනවා ඥාන කතා මෙනෙහි කිරීම යන්න පැහැදිලි කර දෙන්නේ නම් මැනේ විශේෂයෙන්ම මෙනෙහි කිරීමේ පරාසය කුමක්ද මෙනෙහි කිරීම කියලා නම් කරනවා කියන එක. ඉස්කෝලේ පන්තියට ගියාම දෙවෙනි පීඩ එක පටන් ගන්නකොට නංගඩ ගහනවා කියලා එකක් කරනවා දන්නවද? ඔච්චර තමයි. එක එක්කෙනෙක් අත උස්සන්න ඕනේ වෙලාවට දැති කෙනාට අත උස්සන්න බෑ. ඒකට ටීචර් දන්නවා ඉන්නවද කියලා. ඒ නම කියලා කතා කරනවා. එතකොට ඒක නෑනේ ෆිසිකල් ප්‍රසන්ස්. කායික මේ මෙනෙහි කිරීම කරන්නේ අන්න එකට. එහෙම නැත්නම් කොච්චර මේ පාර්සලයක් යවනකොට ඇඩ්‍රස් එක නැතුව දැම්මම මොකද වෙන්නේ? අහවල් තැනට යන්න කියලා කොච්චර කල්පනා කරලා දැම්මත් මුද්දර කොච්චර ගැහුවත් ඇඩ්‍රස් එක ලියුවේ නැත්තම් බෑනේ. ඒක හරියට ලේබල් වෙලා තියෙනවා.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 භාවනාවේ පෙරලියත් එක්කම මේක හොඳට අර සීන්තුරු කියලා පොතක් ඥානසාරේ දැක්කලා සිංහලෙන් ඒ බණේ කිව්වේ ඉස්සලම විමසුම් විදසුන් නෝනද මොකද්ද කියලා පොතක් කියවා ඒකෙදී ඒ මහසි ක්‍රමයේ ඉතර මහ ඥානන්ත සංස්තරම අගය කරන්නේ නැහැ. මහසි ක්‍රමයේ උනා සිස්ටම් එකක් තියෙනවා.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 ඉතින් ගියෝ කියවන්නේ කොහොමඩක්වත්. මේ ඒක නිසා මස් මාස පිළිබඳ බුද්ධ ඥානසික වේ පුද්ගලික මතයක් තියෙන. කැමති නම් කාපා. නැත්තම් නිකන් හිටපැවයි මේ සදා සතුන් මරන්නත් එපා. මස් මාස නැතුව ජීවත් වෙන්න බෑ කියලා රසගේද ඇති කරගන්නත් එපා. මේ දෙක විතරයි කොක් කරන්නේ. අනිත්ගේ ප්‍රශ්නේ නැහැ. සක්ම භාවනා ඉතා බලවත් භාවනා ක්‍රමයක් බව දැන ගැනීමෙන් අත්දැකීම් බයද මේ ලෞකික ජීවනයටත් ඒ ගමන කිරීමට උපකාර වෙන ව්‍යායාම වශයෙන් සතිය යටිකය කරේ පාදවල අවධානය නොවැටි සිටීමත් උපකාර වෙනවා. නමුත් සක්මන් භාවනා වොකියමිටි එමගේ සමත පළවෙනි ධ්‍යානටත් යාම අපහසු බවක් දැනේ.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 ඒක අපිට වැදෙන්නේ නැහැ. ඉතින් ළමයි කළු මට නම් මේක ඇල්ලුවා. හැබැයි ඒත් එකම තේරුණා ඒකවල මම කවදාත් උගන්නන්න බැරි දෙයක් කියලා. කවදාකවත් කොමියුනිකේට් කරන්න බෑ කියලා. අහුවෙන එකට අහුවෙනා නැතිකට නැහැ කියලා. ඊපස්සේ ප්‍රෙස් කරලා තියෙනවා. එහෙම කියන්න එපා. දැන් ඔයාටත් අපි කියලා දෙන්නේ ඇල්ලුවේ. ඒ ඔයාලා අංගිට කියලා දෙනවා. හරි ක්ලාස්මේට් කෙනෙකුට කියලා දෙන්නේ කොහොමද කියලා. ඒගොල්ල බැරි නිසා කියන්නේ කියලා ඒක කරන්න පුළුවන් කිව්වා. කියලා දෙන මම ඊට පස්සේ හොඳටම ප්‍රෙස් කරාට පස්සේ ළමයි කියනවලු නිදර්ශනයක් වශයෙන් කියනවනම් මට එයා දිහා බලනකොට දැන් එයා මට වල් කරමින් ඉනවා. එයාගේ හදවිල කැළඹිලා තියෙන රැලි මාලා මට පේනවා කියනවා. ඩග්ගාල මගේ දිහා බලනකොට මගේ හදවිල කැළඹිලා නැති බව පේනවා. මට තියෙන අර රැල්ල මගේ ළඟට නොවෙන්න කටයුතු කරන එක විතරයි. ආවනම් එයා දිනු. ඔය ටිකවත් නැහැනේ අපි ගාව. ඒ ළමයාම කියලා තියෙනවා මේ ඉස්කෝලේට අපේ අම්මයි තාත්තයි ගිහලා නැහැ කියලා. අම්මට තද වෙනකොට තාත්තට තද වෙනවා. තාත්තට තද වෙනකොට අම්මට තද වෙනවා. ඒක නොවි බෑ පවුල් කන්න. මේ තරහට තරහ වෙන එකෙන් තමයි ප්‍රශ්නේ. ඒ තරහ වෙනකොට බනිනවා මොනවා හරි ඒක නැත්නම් මම කියලා හිතාන වෙන කාගෙකට මට බනිනවා. ඔබ දැනගනින් කාටද කතා කරන්නේ මම කරපු දේට කතා කරන්න ඕවා කියන්නේ නැතුව බලාගෙන hina වෙලා හිටියොත් මම ඒක හොඳ විපස්සනාවකුත් තියෙනවා හොඳ సౌందర్యකුත් තියෙනවා හොඳ හාස්‍ය රසකුත් තියෙනවා මේක ඒව අපි සාමාන්‍යයෙන් විනෝදාංශ වශයෙන් තියාගන්නවා ජීවිතේ විනෝදාංශ වශයෙන් තියාගන්නවා ඊට පස්සේ කතා කරලා යාට කියනවා ඒලා ඔයා වයර් මාරුලා හිටියට වෙලා තියෙන මේකයි ඔබ දැනගන්නේ මෙච්චරයි උනේ.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 ඒක දැනගත්තට වැරද්දකුත් නැහැ. විකාල භෝජනයේ වැළකීම සඳහා දවල් 12ට පෙර ආහාර ගත යුතු බව සඳහන් වේ. දවල් 12ට පෙර ආහාරයක් ගැනීම දවල් 12ට අවසන් කෙරුණ නොහැකි වුත් මේ ශික්ෂාපදේ කැඩේද 12 කියන එක වැරදි නූන් එක ගන්න ඕනේ. ගොජෙන් අහුවනම් කියයි කවද්ද කියලා.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 අද මධ්‍යහන්නේ මේ වෙලාවට අරුණ මේ වෙලාවට කියලා. ඒක ඒක විනාඩිය විනාඩියට මාරු වෙනවා මේ සූර්ය ගමනේ අනුව කොහොම හරි මධ්‍යහන්නේ කියන එකයි මේ විකාල ශික්ෂාපදයට ගැටෙන්නේ. ඒක නිසා පටන් ගන්න තිබුණා නැති වුණත් ඒ ශික්ෂාපදේ විතර තියෙනවා අචේතනික වුණා ශික්ෂාපදේ කැරෙනවා කියන්නේ. ඔර්ලෝසු වැරදිලා තිබුණා වෙන විදිහට කියෙව්වත් මධ්‍යහනේ පැනලා වැළඳුවොත් ශික්ෂාපදේ කැරෙනවා කියන්නේ. චේතනාවක් නැති වුණත් කැරෙනවා. සමාධිය උච්චතම අවස්ථාව අනිමිත් සමාධියද ඒ එසේනම් අනිමිත් සමාධියේ සිට සෝවාන් වීම දක්වා යෝගාචර ගමන ආදී මොනවාද කර්ණායි සැකෙන ඉස්තර කරනවා මේ අනිමිත්ත සමාධිය කියන්නේ අරහත් ඵලය කියලායි කතා කරන්නේ.